කාලී සූත්‍රය. කාලී සූත්‍රයෙන් අපිට මේ කසින ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් කසින දැන් අපි අද කසින කසින කිය කියා පුදුම විදිහට තියෙන්නේ. කියන්නේ අද බුදුරණවහන්සේ ධර්මයක් ඕනේ නැහැ ලෝකෙට. එකයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන මොනවද ඕනේ? මොන කාලී සූත්‍රය බලන්නකෝ. ඒකන් සමයන් ආයස්ම මහා කච්චාන අවන්තිසු විහෙරති කූරර ගහරයේ පවත් පවත්තේ පබ්බතේ අතකෝ කාලි උපාසිකා කූරර ගහරිකා ඒනායස මහා කච්චානං තේන උපසංක උපසංකමිත්ව අයස්මන්තං මහා කච්චානං අභිවදිත්ව ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ කාලි උපාසිකා කූරර ගහරිකා අයස්මන්තං මහා කච්චානං එතදවෝච මහා කච්චාන ස්වාමීන් වහන්සේ මේ අවන්ත ජනපදයේ කූරර ගහර කියන සමීපයේ වෙච්ච පවත්ත කියන පර්වතයේ වැඩ වාසය කළා. ඉතින් මේ කූරර ගහර වාසී කාලි උපාසිකාව කච්චාන මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදින්න වන්දනා කරලා පැත්තකින් වාඩිලා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි කාලි උපාසිකාව අහනවා මෙන්න මේ විදිහට ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ මේ කුමාරි ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම වදාරලා තියෙනවා. <clears throat> මොකද්ද? අත්තස්ස පත්තිං හදයස්ස සම්තිං චෙත්වාන සේනං පියසාත රූපං ඒකෝහං යහයන් සුකම අනුබෝධින් තස්මා ජනේන කරෝමි සක්ඛි සක්ඛීන සම්පජ්ජ සම්පජ්ජති කේන කිම්මේති මොකද්ද මේ කතා කරන්නේ මේ ප්‍රිය වූ චත්වා ස්නේහම් පිය සාත රූපම් මේ පිය ස්වභාවය ඇති සාත ස්වභාවයේ ඇති ප්‍රිය වූ සාත ස්වභාවයේ ඇති මෙන්න මේ காரணා විනාශ කරලා චත්වා විනාශ කරලා ඊළඟට ඒකාං යහනං යහයන් සුඛම අනුබෝධි. ඒ තමයි මේ විනාශ කරලා මේ ඊළඟට කියනවා අත්තස්ස පත්තින් හදයන් ඒ කියන්නේ උතුම් දේට ශාන්ත පදයට ඒ අර්ථයට ආධ්‍යාත්මයටපත් වුණ අරව විනාශ කරලා. ඒ වගේම මොකද්ද වුනේ? මෙන්න මේ හුදකලාව ඒකවහන් මම හුදකලාව ජහාන ධ්‍යාන වඩලා සුකුමන් මේ උතුම් අවබෝධයටපත් වුණා. අවබෝධයකටපත් වුණා. තස්මා ජනේන කරෝමි සක්කේ සකේන සම්පජ්ජති කේන චිමි. ඒ වගේම තමයි මේ සුඛයේ සාක්ෂාත් කළා. ඒ නිසා මේ ජනයා සමග මේ ධර්ම සාක්ෂියක්. ඒ කියන්නේ සාක්ෂිකරුවෙක් නෙමෙයි මම. තව කෙනෙකුට හරි තව කෙනෙක් එක්ක මනින සාක්ෂි භාවයකටපත් වෙලා නැහැ. කිසිවෙක් මගේ සාක්ෂිය මේ මේ සාක්ෂියක් මගේ මේ ධර්ම අවබෝධය පිණිස සාක්ෂියක් කවුරුවත් සපයන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ මේ මිම්ම ඉක්මවීම කියන කාරණාව ලස්සන විග්‍රහයක් මෙතන තියෙන. මිම්ම ඉක්මවීම. මිම්මක් නොලැබීම. තව එකකට කොටු නොවීම. දැන් මේ අරහතනපත් වෙන කතා කරන්නේ. ඉමස්සනකෝ බන්තේ භගව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වදාළ මේ ගාථාවේ අර්ථය මොකද්ද කියලා මේ මේ කාලි උපාසිකාව මහකච්චාන ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඔන්න පැහැදිලි කරනවා මහකච්චාන ස්වාමීන් වහන්සේ පඨවි කසින සමාපatti පරමාකෝ භගිනි ඒකෝ සමන බ්‍රාහ්මනා අත්හාභි නිබ්බත්තේසු මේ නැගෙනිය ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා මේ පඨවි කසිනේට යමු වෙලා. දැන් කවුරු ගැනද මේ බුදුරණවහන්සේ ශ්‍රාවක ගැනද කියන්නේ? නෑ නෑ. හොඳට මතක තියාගන්න. ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා මේ පඨවි කසිනේ උත්තම අර්ථයටපත් වෙලා. පඨවි කසිනේ කසින කසින ඒ පළවෙනි කසිනේ තියෙන ශේෂ්ඨම දෙයක් කියලා. ඒ කියන්නේ සමාපatti ශේෂ්ඨු කියලා ඒකටපත් වෙලා ඒ වගේම ඒක උත්තම අර්ථය කියලා. අත්තාබි නිබ්බත්තේසු. මේක තමයි උත්තම අර්ථය කියලා හිතාගෙන ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? පටවිකාසීන සමාපත්තියේ ඉස්සලටම ගිහිල්ලා මෙය උත්තම අර්ථයයි කියලා ශ්‍රමණක් බ්‍රාහ්මනවරු ඉන්නයි ඉන්නවා. යාවතාකෝ භගනී පටවේ කසින සමාපත්තියා පරමතා තදභිඤ්ඤා භගව නැගණිය යම් තාක් මේ පටවේ කසන සමාපත්තිය තුළ මේ උතුම් කියන්නේ ඒකේ උපරිම දේවල් තියෙන උපරිම ස්වභාවය තියෙනවද අද විඤ්ඤාසි භගව භාග්‍යතුන් වහන්සේක මනාව අවබෝධ කරා අද විඤ්ඤා භගව භාග්‍යතුන් වහන්සේ මනාව අවබෝධ කරගෙන ආදී මද්දස්ස ආදී කියන්නේ මුල ආදී මද්දස්ස මුල හොඳටම දැක්කා ඊළඟට ආදීනව මද්දස්ස ආදීනවත් හොඳටම දැක්කා. නිස්සරණ මද්දස් නිස්සරණයක් දැක්කා. මග්ගා මග්ග ඥාන දර්ශන මද්දස්. මග නොමග කියන ඥාන දර්ශනයක් දැක්කා. තස්ස ආදී දර්ශන හේතු මේ විදිහට මුල දැකීම හේතුවෙන් ආදීනව දර්ශන හේතුවෙන් නිස්සරණ දර්ශන හේතුවෙන් මග්ගා මග්ග දර්ශන හේතුවෙන් අත්තස්ස පත්තින් අර්ථයටපත් වුණා. හදයස්ස සම්ති අර්ථයටපත් වෙන ආධ්‍යාත්මේ සංසිඳුණා. බලන්න මේක ලස්සන අර්ථයක් තියෙනවා. දැන් අපි පටින කසිනේ කට මේ පටවි කසිනේ කියන ඒවා අපි මේ අපි මේ බුදුරණවහන්සේව සරණ යන්නේ නැහැනේ මේ ලෝකේ මිනිස්සු. ලෝකයට නේ මොන හරි කරන්න. බුදුරණවහන්සේ සරණ යන්න ඕනේ. ඔන්න දැන් බලන්නකෝ මේක කියන මේ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා මේ පටවි කසින සමාපත්තිය උතුම්ම ස්වභාවයට ගිහිල්ලා අර්ථයකට පත් වුණායි කියලා බැහැගෙන ඉන්නේ. ඒ අර්ථය ඉපදුවා කියලා. පටවි කසින උපරිමයට ගිහිල්ලා. ආ එතනින් එහා පටවි කසිනයක් නැහැ. යාවතකෝ නමුත් නැගණිය නෙමේ භාග්‍යතුන් වහන්සේ මේ පඨවි කසිනේ සමාපත්තිය උතුම්ම ස්වභාවයටත්පත් වෙලා උපරිමයේ තද විඤ්ඤාසි භගව භාග්‍යතුන් වහන්සේ කබුල කරා දැන් අපි දන්නවනේ දැන් දුක අවබෝධ කරනවා කාමී අවබෝධ කරනවා ඔහොම අවබෝධ කියලා තියෙනව නේද පංච ඉතින් ඒ වගේම පඨවි කසිනේ අවබෝධ කරා දැන් කාමී අවබෝධ කරන්නේ දුක අවබෝධ කරන්නේ රාගය අවබෝධ කරන්නේ ඒ වගේම පඨවි කසිනේ අවබෝධ කරා ඒක ලෝකයාගේ විග්‍රහයක් ලෝකයේ උතුම් ස්වභාවයටපත් වීම. ඒක අවබෝධ කරා. තද විඤ්ඤා භාග භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක අවබෝධ කරලා අවබෝධ කරා ආදි මද්දස. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේකේ මූල දැක්කා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අවබෝධ කරා ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේකේ මූල ඒක නුවණින් භාග්‍යතුන් වහන්සේ ඒක දැක්කා. ඊළඟට ඒකේ ආදීනවක් දැක්කා. මොකේ ආදීනව? කපට විකාශයනේ. ආදීනව එතකොට බලන්න එහෙනම් දැන් අපි පංචීපාස්කන්ධයේ ආදීනව ගැන කතා කරනෝනේ ආයතන වල කතා කරනවා. ඔන්න බලන්න මේකේ තියෙන දේ තියෙන දේ ඉගෙන ගැනීම වැදගත්කම. දැන් පංචීපාස්කන්ධයේ ආදීනව මේ අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය. ඊළඟට ආයතනවල එතකොට ආදීනවයක් ඊදිලා තියෙනවා. ආදීනවේ ස්වභාවය ඒක. ආස්වාදයකුත් තියෙනවා. අන්න ඒකත් දකිනවා. හැබැයි මම දැක්කේ මොකක් එක්කද? තද විඤ්ඤාය මනාව අවබෝධ කිරීමත් එක්ක. ඒ වගේම තමයි නිස්සරණයත්. අන්න නිස්සරණයක් දකිනවා. ඒ වගේම තමයි මග්ගා මග්ග දස් ඥාන දස. මග නොමග කියන ඥාන දස. ඇයි මේ මග නොමග කියලා මේකට කියලා තියෙන්නේ? මාර්ගය විතරක් කිවනම් ඇතිනේ. දැන් අපි හිතමු කාමය ගැන වෙන මොනවා හරි ගැන කතා කරනකොට ඒකේනම් ඒකේ කොහොම ඒකේ අය කතා කරන්න දෙයක් නැහැ නේ. මොකද හේතුව වැරදි කියන කාරණා. දැන් මේක මොකද්ද මේ තියෙන්නේ? මේකේ මුලින්ම කියන්නේ උතුම් සමන බ්‍රාහ්මණු ඉන්නෝනේ පට විකසනයේ උතුම් ස්වභාවයට ගිහිල්ලා අර්ථයක් වුණා කියලා දැනගත්තා කියලා. ඒ ඒක ඒක කතා ඒ කියන්නේ පට විකසනයේ උපරිමයට ගියා කියලා හිතා. ඒක ඒක යෑම තුලින් අර්ථයටපත් වුණා කියලා එයාලට යොමු වෙලා තියෙනවා. ඒක මගද්ද නොමගද්ද? නොමගක්. දැන් ඔබට ඉගෙන ගන්න ලැබුණේ ආනාපාන සතිය බුදුරණවහන්සේ කිව්ව දේශනාවත් ඊළඟට ආනාපාන සතියේ අන්‍යයි කතා කරන එකයි. එතකොට දැන් ලෝකෝත්තර ප්‍රතිපදාවේ කතා කරනකොට තමයි ඊතර වීම සහ ඊතර නොවීම. දැන් ඔබට මේ දවස් ටිකේ අපි කතා කරන්න දෙනවා සුඛියත්වයට ලැබෙන දේ සුඛියත්වයේ ඉක්මවන හැටි. මෙන්න මේක ඉස්මතු කර කර පෙන්නනවා. සුඛියත්වයට ලැබීම සුඛියත්වයේ ඉක්මවීම. එතකොට මේ සුඛියත්වයේ ලැබීමයි සුඛියත්වයේ ඉක්මවීමයි කියන මෙන්න මේක අපි නුවණක් අපට ඇති උනේ නැත්නම් පින්වතුනි අපි සොකියත්තේ ලැබෙන දයත් කියනවද නැද්ද? ඔන්න දැන් මේ තමයි පංචීපාස්කන්ධය අන හරි. ඔන්න මේ තමයි වේදනාව. මෙන්න සංකාරේ ඔන්න සංකාරේ මෙහෙමයි ක්‍රියාකාරී. අපට ඔක්කොම ලැබෙනවා. ඒව හරියටම අපට හම්බ වෙනවා. දැන් මොකද්ද මේ හම්බුනේ? සොකියත්තේට නේ හම්බුනේ. ඒ කියන්නේ අර සිංහය ගොදුරක් වුණාද? සිංහය ගොදුරක් වුණේ නෑ. අපි අපි තනියෙන් පැනලා යනවා. ඒ කියන්නේ අපි තනිකර මොකද්ද කරන්නේ? අපේ දේටම යොමු වෙලා ඉන්නවා. මෙන්න මේක තමයි මේ මාර්ගයයි නොමාර්ගයයි මාර්ගය කියනකොට පින්වතුනි මේ ලෝකේ ඇත්තක් හමුණා කියලා වැඩක් නැහැ. අපට ඊතර වෙන සත්‍යයක් නේ අවශ්‍යයි. සක්කා නිරෝධ දෙයක් නේ අවශ්‍යයි. අද අපි ඔන්න මේ ඇහෙන් හම්බෙන්නේ මේ විදියටයි. මේ අපි අපි හැම වෙලෙමද හදනවා න්‍යායාත්මකව අපේ ලෝකේ තහවුරු කරගන්න බුදුරණවහන්සේගේ ධර්මයේ සාක්ෂියක් කරගෙන. ඔක නෙමෙයිද කරන්නේ? බුදුරණවහන්සේගේ ධර්මයේ සාක්ෂියක් කරගෙන අපි අපේ ලෝකයේ න්‍යායාත්මකව තහවුරු කරගන්න. ඔන්න ඇහෙන් රූප දකින්නේ මෙහෙමයි ඈ. දැන් අපි දැකපු රූප නේද ඔය කතා කරන්නේ. ඔන්න කනෙන් සද්ද ඇහෙන්නේ මෙහෙමයි ඈ. අපි යහපු සද්ද නෙමෙයි බල කතා කරන්නේ. දැන් ඔන්න හිතන්න කෙනෙකුට මේ මේසෙ පේනකොට යාට පේනවා මේසයක් කියලා. මට පේන මේසේ ස්වභාවය. ඒක ඇත්තනේ. කෙනෙකුට පේනවා මේක ලී වලින් කියලා. ඒකත් ඇත්තනේ. මට පේන මේසේ ස්වභාවය. තව කෙනෙකුට පේනවා මේක ගණන්ද්‍රව වායු පදාර්ථ සංඝට ක්‍රියාවලියක් කියලා. ඒකත් ඇත්තනේ. තව කෙනෙකුට පේනවා මේක පේනවා මේක පටවිය ආපෝ තේජෝ වායෝ කියලා. ඒකත් ඇත්තනේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන විදිහනේ න්‍යායාත්මකව න්‍යායාත්මකව තමන්ගේ අත්දැකීම තහවුරු වෙන හැටි. ඊළඟට මේකේ පරමාණු සුද්ධාෂ්ටක ටිකක් තියෙන්නේ. ඒකත් ඇත්තනේ. න්‍යායාත්මකව තමන්ගේ තාත්වික ලෝකේ සනාත වෙනවා. තව කෙනෙක් කියනවා